ඊළඟට කාලිංග ගුණරත්න මහත්මයා තෙරුවන් සරණයි අවසරයි ස්වාමීන් වහන්ස ස්වාමීන් වහන්ස ඔබ ඔබ වහන්සේගේ අද දේශනාවට සම්බන්ධවයි ඒ ප්‍රශ්නය ස්වාමීන් වහන්ස එතකොට ස්වාමීන් වහන්ස අද සංස්කාර උපේක්ෂා ඥානය ගැන වහන්සේ අද කතා කළා එතකොට ස්වාමීන් එතනදී සාමාන්‍ය ස්වාමීන් මම පුරුදු වෙලා සිටින්නේ සුෂ්ක විදර්ශනාව හොඟා දුරට එදිනෙදා ජීවිතයේදී එනේන අරමුණු විදර්ශනා කරන ක්‍රමයක් තමයි ස්වාමීන් ඒක මම කියන්නේ සම්පූර්ණයෙන්ම හරි කියලා එතකොට ස්වාමීන් වහන්සේ එතනට අපි කියන්නේ උදයව්වේ ඥානය කියලා. එතකොට සංස්කාර උපේක්ෂා ඥානය ලැබපු කෙනෙක්ටද උදයව්වේ ඥානය ඇති කරගන්න පුළුවන්. මෙහෙමයි දැන් මේ හැම එකක්ම එකකට එකක් ප්‍රත්‍ය වෙනවා. දැන් අපි පසුගිය සතියේත් කතා කළා සීල සමාධි ප්‍රඥා කියලා කිව්වහම සීලය සමාධියට ප්‍රත්‍ය වෙනවා සමාධිය ප්‍රඥාවට ප්‍රත්‍ය වෙනවා උදව් වෙනවා නැවත ප්‍රඥාව ආපහු සීලය දිනු කරන්න උදව් වෙනවා ඒ චක්‍රීය වශයෙන්. එහෙම නැත්නම් මේක රේඛීයව දිනු වෙන එකක් නෙමෙයි. ඒ වගේ තමයි දැන් උද්‍යව්‍ය ඥානය අපිට ඉතිරි ඥාන දිනු කරන්න හේතු වෙනවා. සංස්කාර උපේක්ෂා ඥානය දක්වා වර්ධනය වෙන්න හේතු වෙනවා. ආපහු සංස්කාර උපේක්ෂා ඥානය නැවත උද්‍යව්‍ය ඥානය වඩා ගැඹුරින් අවබෝධ කරගන්නට අපිට උපකාර වෙනවා. එහෙම අන්‍යෝන්‍ය ප්‍රත්‍යය. එහෙම තමයි දැනෙන්නේ. එතකොට උද්‍යවයේ ඥානය ඇති කරගන්න එදිනෙදා අපි ඒ කියන්නේ ඒක දියුණු කරගන්න පුළුවන් ස්වාමීන් වහන්සේ ඒක ක්‍රමක්‍රමයෙන් දියුණු වෙන ඥානයක්. මම හරිද ස්වාමීන් වහන්සේ? මේ හැම මේ කියපු හැම ඥානයක්ම එහෙම තමයි. මුලදී අපිට නිකන් ඒ ගැන අදහසක් විතරයි. දැන් අපි හිතමු දැන් මෙහෙම අහනකොට අපිට සුතමය ඥානයක් විතරයි ඒ සම්බන්ධව ඇති ඊළඟට දිගින් දිගට ඔය ගැන කල්පනා කරලා පොත් කියවලා සාකච්ඡා කරලා එහෙම එහෙම ටික කාලයක් යනකොට තමයි චින්තාමය වශයෙන් ඒක වැඩෙන්නේ. ඊට පස්සේ තමයි භාවනාවට පටන් ගන්න. ඊට පස්සේ මුලදී අපිට බොහොම ලාමක විදිහට තමයි මේ ඥානයන් බොහොම ප්‍රාථමික විදිහට තමයි වැඩේ. ඊට පස්සේ අනුක්‍රමයෙන් නැවත නැවත ඒවා පිළිබඳව පුහුණු කරන්න පුහුණු කරන්න තමයි අපිට ටිකෙන් ටික ටිකෙන් ටික ගැඹුරට යන්න පුළුවන් වෙන්නේ. ඉතින් අන්න ඒ විදිහට පියවරෙන් පියවර මේ විඥානයක් ගත්තොත් ඒවාෙහි පියවර අසංඛ්‍ය ගණනක් තියෙන්න පුළුවන්. ඒ අසංඛ්‍ය ගණනක් පියවරත් එක්ක තමයි අනුක්‍රමයෙන් එහි ඉදිරියට වැඩෙන්නේ. ඉතින් ඒ ඒ හැම අවස්ථාවකම මේ ඥානයේ හැටියට තමයි හඳුන්වන්න වෙන්නේ. නමුත් මේ ඥානයයි කියලා කිව්වට ඒකේ අප්‍රමාණ ප්‍රවේද. දැන් ශ්‍රාවකයෙක් තුල ඇති වෙන මේ ඥාන විදිහට නෙමෙයි තථාගතයන් වහන්සේ තුල ඒ බඳු ඥාන ගොඩ නැගෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට ලෝකෝත්තර තත්ත්වයට පැමිණෙන්න උද්‍යව්‍ය ඥාණයෙන්ම තමයි යම් දවසක අපි ලෝකෝත්තර තත්ත්වයට පැමිණෙන්නේ. උද්‍යව්‍ය ඥාණය පමණක් නෙමෙයි. උද්‍යව්‍ය ඥාණය තමයි ඒකේ ආරම්භය. ඒකේ මූලය එතන තමයි. එතනින් තමයි පටන් ගන්නේ. ඒ කියන්නේ උදයවය දකින්නවා කියන්නේම හේතුප්‍රත්‍යයෙන් ගොඩනගෙන ස්වභාවය තේරුම් ගන්නවානේ. එතකොට එතන තමයි මේ මේ සංස්කාර ධර්මයන් සත්පුද්ගල ස්වභාවයෙන් විනිර්මුක්තව දකින්නට අපි ප්‍රවේශ වෙන තැන. එතනින් එහාට තමයි අනිත් ඥානයන් දියුණු කරන්න පුළුවන් වෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ බොහොම පින් තේරුණා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට බොහොම පින්. තේරුවන් සරණයි. තේරුවන් සරණයි.